තෙරුවන් සරණයි අදත් සුපුරුදු පරිදි සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවට සහ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම චේතිය ගමේ කෙලෙස් තවමින් වැඩ සිටි අනුරුද්ධ මහතෙරුන් වහන්සේට අරමුණු වූ මහා පුරුෂ විතක්ක හත බුදු නුවණින් දැක එම මොහොතේ මහා පුරුෂයෙක් වක්කල අතක් දිග හරින පරිද්දෙන් නොහොත් දික් කළ අතක් වක් කරන වේගයෙන් 이르දි බලයෙන් පෙනී සිට අප මහා තථාගතයන් වහන්සේ තවත් එක් කරුණක් එකතු කොට අෂ්ට මහා පුරුෂ විතක්කයන් දේශනා කළසේක. සති ගණනාවක් මුළුල්ලේ දීර්ඝ ලෙස සවිස්තරව සාකච්ඡා කළ අනුරුද්ධ සූත්‍රයේ සඳහන් මෙම අෂ්ට මහා පුරුෂ විතර්කයන්හි අවසාන පුරුෂ විතර්කය එනම් මෙම ධර්මය අවබෝධ කළ හැක්කේ ප්‍රපංච හෙවත් තණ්හා දිට්ඨි මානයන්ගෙන් මිදුන අයට පමණි මාතෘකාවට ප්‍රකාරව ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ උත්තම নমස්කාරය අවසරයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි හැම දිනාටම අද දවසේ ත්‍යාගී දෝ සිහිපත් කළ පරිදි අනුරුද්ධ සූත්‍රයේ අවසාන මහා පුරුෂ විතර්කය පිළිබඳවයි අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ. අපි හත්වෙනි මහා පුරුෂ විතර්කයේ පිළිබඳව සති 13ක් මුළුල්ලේම සාකච්ඡා කළා. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටයි ප්‍රඥාව නැති තැනැත්තාට නොවේ කියන මේ කාරණය. ඒකට හේතුව තමයි ප්‍රඥාව මේ සාසනික ප්‍රතිපදාවේ ප්‍රධාන කරුණක් වන නිසා ඒ පිළිබඳව නිසි වැටහීමක් ඇති කරගන්න විවිධ පැතිවලින් අපි ඒ පිළිබඳව සාකච්ඡා කළා. ඒ සාකච්ඡා පසුගිය සතියේ නිමාවටපත් වුණා. අද දවසේ ඒ අනුරුද්ධ සූත්‍රයේ අටවෙනි මහා පුරුෂ විතරකයයි අපේ අවධානයට යොමු කරන්නට තියෙන්නේ. ඒ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන හැටියට ත්‍යාගිදුවත් මුලින් එක කාරණේ මතක් කළා සූත්‍රයේ තියෙන ආකාරයට අනුරුද්ධ මහරහතන් අනුරුද්ධ හාමුදුරුවන්ගේ සිතෙහි මේ මහා පුරුෂ විතර්ක හැටියට කාරණා හතක් තමයි උන්වහන්සේගේ චිත්ත විතර්කයක් හැටියට උන්වහන්සේට සිහිපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සෝසමාර ගිර අභියස භේසකලා කියන මුවමනේහි ඒ අවස්ථාවේ වැඩ සිටියේ අනුරුද්ධ හාමුදුරුවෝ ඉන් නැගෙනහිර පැත්තේ චේති දනව්වේ නැගෙනහිර පැත්තේ උණ වනලැහැබක තමයි වැඩ සිටියේ ඒ වැඩ සිටි අවස්ථාවේ තමයි උන්වහන්සේගේ මනසේ මේ විතර්කයන් මතුනේ මේ ධර්මයේ ප්‍රගුණ කරන්නට මේ මේ සුදුසුකම් තිබිය යුතුයි කියන කාරණේ. එතකොට මේ කාරණේ බුදුරජාණන් වහන්සේ නුවණින් දැකලා වහා මෙතනට වැඩම කරලා අනුරුද්ධ හාමුදුරුවන්ට සිහිපත් කරනවා මහන්සේගේ සිතෙහි පහළ වුණු ඒ චිත්ත පරිවිතර්කය ඊටාම උසස් පරිවිතර්කයක් බව. ඒ පිළිබඳව අගය කරලා බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා. උන්වහන්සේ එතනදී පැහැදිලි කරනවා අනුරුද්ධ මේ අටවැනි මහා පුරුෂ විතර්කයක් ඔබ දරා කියලා තමයි මේ අටවැනි කාරණය සිහිපත් කරන්නේ. නිප්පංචාරාමස්සායන් ධම්මෝ නිප්පංච රතිනෝ නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ මේක තමයි අටවෙනි කාරණය හැටියට බුදුරජාණන් වහන්සේ එහිදී සිහිපත් කරන්නේ. එතකොට අනුරුද්ධ හාමුදුරුවන්ට මේ කාරණා සිහි කරලා උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා අනුරුද්ධ ඔබ මේ අෂ්ටමහා පුරුෂ විතරකයන් නැවත නැවත සිහි කරමින් ඒ අනුව පිළිපදින්නට උත්සාහ කරනවද ඔබට වැඩි කල යන්න ඉස්සරලා මේ කාමයන්ගෙන් සිත නැහැර කරගෙන ප්‍රථම ධානයට පැමිණෙන්නට ඔබට පුළුවන්කම තියෙනවා. විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා කියන ප්‍රථම ධානය ඔබට ලබන්නට පුළුවන් හරියට ඔබ මේ අෂ්ටමහා පුරුෂ විතරකයන් අනුව සිත පවත්වා ගත්තොත්. ඒ වගේම ඔබට ဒုတိ ය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධානයට පැමිණෙන්නට පුළුවන්. ඔබ එසේ චතුර්ථ ධානයට පැමිණිලා මේ මහා පුරුෂ විතරකයන් විතර්කණය කරමින් නැවත නැවත ඒ අනුව පවතිනවා නම් ඔබේ මනසේ අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවයේ වැඩෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ උපමාවකින් දක්වනවා. චීවර පින්ඩපාත සේනාසන ගිලන්පස කියන සිව්පසය පිළිබඳව ඔබ වහන්සේගේ මනසේ ඊටාම අල්පේච්ඡ හැඟීම් මතුවෙන්නට පටන් ගන්නවා. තථාගතයන් වහන්සේෙහිදී දක්වන උදාහරණ තමයි හරියට ගිහි කෙනෙකුට ඊටාම විචිත්‍රවත්ව වර්ණවත් කරපු වස්ත්‍ර සමූහයක් යම්සේ සිතට ප්‍රියමනාප වෙනවද අන්න තරම්ම ඔබට අල්පේච්ඡ වූ සිතට අර පාංශු කූල චීවරය ඒ කියන්නේ මල මිනි වලවතලා ඉවත දාපු එහෙම නැත්නම් මල මුත්‍ර පිස දාලා ඉවත දාපු ඒ විදිහට අපවිත්‍ර වුණු තැන්වල පස් ගොඩවල් වල රොඩු කුණු ගොඩවල් වල තිබිලා අහුලගෙන කඩ කපලා මහලා සකස් කරගත්තු පාංශුකූල චීවරය ඔබට ඊතරම්ම ඔබේ සිතට ප්‍රිය වේවි කවරාකාරයෙන්ද අර ගිහියෙකුට ඊටා විචිත්‍ර වර්ණවත් වූ වස්ත්‍ර සමූහයක් යම්සේ ප්‍රිය වෙනවද අන්න ඒ වගේ ඔබට ප්‍රියශීලීව දැනේවි අල්පේච්ඡතාවෙන් සන්තුෂ්ඨිතාවෙන් සිතනකොට අර පාංශුකුල චීවරය ඊළඟට ඔබට ඊළඟ උපමාවෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා ඊතාන මනවින් සකස් කරන ලද කළු යට ඉවත් කරන ලද ඇල්හාලේ බතක් සූප ව්‍යංජන සහිතව ඇල්හාලේ බතක් යම්සේ ගිහියෙකුට ප්‍රිය වෙනවද ඔබට ගයක් ගයක් ගානේ පිඬුසිඟා ගිහිල්ලා ලැබෙන මිශ්‍ර නීරස තිඩපාත ආහාරය අර ගිහියාට අර සූප ව්‍යංජන සහිත ඇල්සහලේ බත යම්සේ ප්‍රිය වෙනවද ඔබට ඒ ආකාරයෙන් පියශීලීව දැනේවි අර පින්ඩපාත භෝජනය මිශ්‍ර වුණු ඒ ආහාරය. ඒ වගේම ගිහියෙකුට මනාව සකස් කරන ලද වා කවුළු ඇතිව විචිත්‍රවත්ව සකස් කරපු ඊතා සුව පහසු ඇති කුළුගයක් ඒ කියන්නේ මනවින් සකස් කරන ලද කුළුගේ කියලා අදහස් කරන්නේ පියසි ඊටාම අලංකාර විදිහට අර කැණි මඩල හිටින හැටියට වහල සකස් කරලා විචිත්‍රවත්ව සකසපු ගෘහ මන්දිර. ඒබඳු ගෘහ මන්දිරයක් ගිහියෙකුට යම්සේ ප්‍රිය වෙනවද? ඔබට වෘක්ෂ මූලය එහෙම නැත්නම් විවේක සෙනසුන එහෙම නැත්නම් ආරණ්‍ය වෘක්ෂ මූලය ඔබට ඒ තරමටම ප්‍රියශීලී ආකාරයෙන් දැනේවි. ඒ වගේම යම් ආකාරයකට ඒ ගිහියෙකුට අර මනාව විචිත්‍රවත් කරන ලද යහන් ආදී යම්සේ ප්‍රිය වෙනවද ඔබට මේ තනකොළ ටිකක් අතුරලා සකස් කරගත්තු ඒ තන ඇතිරිය ඔබට අර තරම්ම සුවපහසු ප්‍රියශීලී තනක් හැටියට ඔබට දැනේවි. ඒ වගේම යම්කිසි ගිහියෙකුට ගිතෙල් මීපැණි වෙඬරු ආදී මේ ප්‍රනීතවත් දේවල් ඖෂධ හැටියට ඒ ඇයට යම්සේ ප්‍රිය වෙනවද ඒ වගේම ඔබට පූතිමුත්ත බෙහෙසජ්‍ය අරලු ගව මුත්‍රේහි දාලා සකස් කරගත්තු මේ පූතිමුත්ත බෙහෙසජ්‍ය ඔබට ඊතරම්ම ප්‍රියශීලීව දැනේවි මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහා පුරුෂ විතර්කයන් හරියට විතර්කණය කළොත් ඒවා අනුව මනස සකස් කරගත්තොත් අල්පේච්ඡතාවයේ සන්තුෂ්ඨිතාවයේ කොතෙක් වැඩෙනවද ඒ අනුව පවිවේකතාවයේ චිත්ත විවේකය කොතෙක් මතුවෙනවද කියන මේ කාරණා බුදුරජාණන් වහන්සේ එහිදී සිහිපත් කරනවා සිහිපත් කරලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනුරුද්ධ එහෙමනම් ඔබ මේ ඉදිරියේ ලැබෙන වස් කාලයත් මේ චේති දනව්වේ මේ උණ වනයේහිම වාසය කරන මේ අෂ්ටමහා පුරුෂ විතර්කයන් අනුව පිළිපදින. එහෙම උපදෙස් දීලා බුදුරජාණන් වහන්සේ වහාම එහි අතුරුදහන් වෙලා නැවත සුසමරගිර අභියස භේස කලා වනයේහි භික්ෂුන් වහන්සේලා වැඩ සිටි ඒ විහාරයේහි පහළ වෙනවා. පහළ වෙලා භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා එහිදී මේ අනුරුද්ධ හාමුදුරුවන්ගේ චිත්ත સંතානෙහි ජනිත වුණු මේ මහා පුරුෂ විතර්ක හතත් ඒකට බුදුරජාණන් වහන්සේ එකතු කරපු මේ අටවැනි මහා පුරුෂ විතර්කයක් ඒක රාශී කරලා මහා පුරුෂ විතර්ක 8ක් හැටියට තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා. එතකොට අනුරුද්ධහා මුදුරවන්ගේ චිත්තසංතානයේ මතු වුණාට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් හැටියට නැවත භික්ෂුන් වහන්සේලාට දේශනා කළ නිසා එය සම්බුද්ධ දේශනාවක් හැටියට ත්‍රිපිටකයට එකතු වෙන්නේ එතකොට ඒ පිළිබඳව තමයි අපි මෙතෙක් සාකච්ඡා කළේ. එතකොට අද තියෙන්නේ බුදුරජාණන් වහන්සේ එකතු කළ අටවැනි මහා පුරුෂ විතර්කය පිළිබඳව කතා බහ කරන්නට. එතකොට මේ පුරුෂ විතර්ක කොයිතරම් ප්‍රයෝජනවත් වෙනවද නිවන් දකින්නට නිවන් මඟ පුහුණු කරන කෙනෙකුට කිව්වොත් අනුරුද්ධ හාමුදුරුව බුදුරජාණන් වහන්සේගේ උපදේශ පරිදි වස් කාල සීමාව ඒ උණවණෙහිම මේ මහා පුරුෂ විතර්කයන් අනුව උන්වහන්සේ පිළිපදමින් වස් කාලය අවසන් වෙනකොට සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අරහත් මාර්ගඥානය සාක්ෂාත් කරන්නට උන්වහන්සේ සමත් වුණා. එතකොට උන්වහන්සේගේ සිතෙහි පහළ වුණු ආකාරයටම මේ ධර්මය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ, ඒන් ඵල ලබන්නට පුළුවන් වෙන්නේ අල්පේච්ඡ තනත්තාටයි, සන්තුෂ්ටි ඇති තනත්තාටයි, පවිවේක ඇති තනත්තාටයි ආදි වශයෙන් මේ මහා පුරුෂ විතරක උන්වහන්සේගේ චිත්තසංතානෙ මතුනේ. එතකොට බුදුහාමුදුරුවොත් ඒක අගය කළා. ඉතින් ඒක සැබෑවටම ප්‍රායෝගිකව කොයිතරම් ඵලදායී දායකද කියන බව ඒ වස් කාලයේ වස්තු මාසය ඇතුළත උන්වහන්සේ ප්‍රායෝගිකවම අත්දැක්කා. ඒ විදිහට තමයි අනුරුද්ධ හාමුදුරුවන්ගේ අරහත්ත්වය සිදු වුණු බව සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට අරහත්ත්වය කෙලවර කොට ඇති ඊටාම උත්තරීතර ප්‍රතිපත්ති මාර්ගයක් හැටියට දැක්වෙන මේ මහා පුරුෂ විතරක අපි මුල් දේශනාවලදී සිහිපත් කළා මේවා මහා පුරුෂ විතරක හැටියට දක්වන්නේ මහා පුරුෂයන්ගේ සිත්වල පහළ වෙන සංකල්ප නිසා ඒ වගේම නිර්වාණය කියන්නේ මහා ප්‍රාර්ථනාවක් සුවිශේෂ ප්‍රාර්ථනාවක් ඒ මහා පැතුම සඵල කරගන්නට උපකාරවත් වෙන විතර්ක නිසා මේවා මහා පුරුෂ විතර්ක හැටියට හඳුන්වනවා. එතකොට මේ වෙනකොට අපි හතක් සාකච්ඡා කළා. අද අටවෙනි කාරණය ඒ තමයි නිප්පංචාරාමස්සායන් භික්කවේ ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ බුදුරජාණන් වහන්සේ මේ අටවෙනි කාරණය මහා පුරුෂ විතර්කයක් හැටියට දක්වනවා මොකක්ද එතකොට එහි අර්ථය මහණෙනි මේ ධර්මය ප්‍රපංචයන්ගෙන් සිත නිදහස් කරගත්තු තැනැත්තාටයි ප්‍රපංචයන්හි නොඇලුණු තැනැත්තාටයි නිප්පපංච කියලා කියන්නේ ප්‍රපංචයන්ගෙන් සිත නිදහස් වුණු එතකොට නිප්පංච රතිනෝ කියලා කියන්නේ ඒ ප්‍රපංචයන්ගෙන් සිත මුදවා ගන්නට කැමති තැනැත්තාට. නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ මේ ධර්මය ප්‍රගුණ කරන්න බෑ මේකෙන් ප්‍රයෝජන ගන්නට බෑ කාටද ප්‍රපංචයන්හි ඇලුණු ඒ වගේම ඒ ප්‍රපංචයන්ට ප්‍රිය වූ තැනැත්තාට ඒ ප්‍රපංචයන්හි බැසගත්තු තැනැත්තාට මේ ධර්මයේ ප්‍රගුණ කරලා මේන් ඵල ලබන්නට බැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මොකක්ද මේ ප්‍රපංච කියලා කියන්නේ? මොකක්ද ප්‍රපංචයන්හි ඇලෙනවා, ගිලෙනවා කියලා කියන්නේ? කොහොමද ප්‍රපංචයන්ගෙන් සිත නිදහස් කරගන්නේ? මේ කාරණා පැහැදිලි කරගන්නට ඊටාම වැදගත් වන සූත්‍රයක් තමයි මජ්ක්‍ධිම නිකායේ මදුප්පිණ්ඩික සූත්‍රය. මේ මදුපිණ්ඩික සූත්‍රය නිර්වාණ ගාමිනී මාර්ගය දක්වන ඊටාම ගැඹුරු ඊටාම වටිනා සූත්‍ර දේශනාවක් හැටියට සඳහන් වෙන්නේ. ඒ මොකද මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණය ඊටාම සංක්ෂිප්තව දේශනා කරන භික්ෂුන් වහන්සේලාට ඊට පස්සේ ඒක පැහැදිලි කරමින් මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ අර්ථ විග්‍රහ කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සිහි කරන කාරණයක් ඒ මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරන කාරණයක් මේ දෙක අපිට ඉතාමත්ම ප්‍රයෝජනවත් වෙනවා මේ ප්‍රපංච කියන්නේ මොනවද ඒ ප්‍රපංචයන්ගෙන් සිත ඒ ප්‍රපංච ක්‍රියාවලිය සැකසෙන්නේ කොහොමද ඒ වගේම නිෂ්ප්‍රපංච භාවයට අපේ සිත ගොඩනගා ගන්නේ කෙසේද කියලා හරියට තේරුම් ගන්න. ඉස්සෙල්ලා අපි මේ ප්‍රපංච කියන වචනය ටිකක් විස්තර කරගත්තොත් හොඳයි. ප්‍රපංච කියලා කියන්නේ තණ්හාවෙන්, දික්තියෙන්, මානෙන් යමක් දැඩිව ග්‍රහණය කරගන්නවා නම් එහෙම නැත්නම් තණ්හා, දික්ති, මාන වශයෙන් යමක් පිළිබඳව කල්පනා කරනවා නම් ඇසින් දකින රූප, කනින් අහන ශබ්ද, නාසයෙන් ආග්‍රහණය කරන ගන්ධ, දිවෙන් ලබන රස, කයින් ලබන ස්පර්ශ, සිතින් ලබන අරමුණු තෘෂ්ණාවෙන් ග්‍රහණය කරනවා. ඒවා පිළිබඳව තෘෂ්ණාවෙන් කල්පනා කරනවා. එතකොට එහෙම තෘෂ්ණාවෙන් කල්පනා කරනවා නම් එය ප්‍රපංචයක් හැටියට හඳුන්වනවා. ඊළඟට දිට්ඨියෙන් කල්පනා කරනවා. දිට්ඨියෙන් කියලා කියන්නේ සක්කාය දිට්ඨිය. මම තමයි මේ දකින්නේ. මම තමයි මේ අහන්නේ. මට තමයි ඇහෙන්නේ. මට තමයි දැනෙන්නේ. මට තමයි මේ හිතෙන්නේ. එතකොට මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් හෝ මම කියලා කෙනෙක් ඇත්තේ නැහැ. පවතින්නේ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වයක් පමණයි. ඒ පංචස්කන්ධ ක්‍රියාකාරීත්වය සත්පුද්ගල ආත්ම ස්වરૂපයෙන් හිතනවා. ඒ විදිහෙන් යමක් පිළිබඳව. එතකොට අරමුණු ගැනීම මේ ඉන්ද්‍රිය සහ ඒ ඉන්ද්‍රිය ඇසුරු කරගත්තු විඥාණය නිසා තමයි සිද්ධ වෙන්නේ. මේක ඇත්තටම හේතුඵල ක්‍රියාවලියක්. මේක හරියටම උපකරණයකින් සිද්ධ වෙන්න වගේ වැඩපිළිවෙලක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. නමුත් අපට හිතෙනවා මෙතන මේ මම තමයි මේ දකින්නේ ඇහෙන් මට මට තමයි දැන් මේ කන් වලට ඇහෙන්නේ මම තමයි ඒව හොඳට තේරුම් ගන්නේ අන්න ඒ විදිහට ආත්ම සංඥාවෙන් සක්කාය දිට්ඨියෙන් ඒ දිහා බලන්නට පෙළඹෙනවා. ඒ පෙළඹවීම, ඒ චින්තනය, ඒ වැරදි ආකල්පය, ඒ දෘෂ්ටි සහගතව ඒ අරමුණු පිළිබඳව සිතන කල්පනා කරන ස්වභාවය හඳුන්වනවා ප්‍රපංච කියලා. ඊළඟට මාන වශයෙන් මාන කියලා කියන්නේ මන බලනවා. සංසන්දනය කරනවා. ඒ ඒ රූපයට වඩා මේ රූපය හොඳයි, ඒ ශබ්දයට වඩා මේ ශබ්දය හොඳයි, මේ ශබ්දයට වඩා ඒ ශබ්දය ප්‍රනීත බවින් අඩුයි, මේ රූපයට වඩා ඒ රූපය උසස් තත්වෙන් අඩුයි. මේ විදිහට සංසන්දනය කරනවා සමාන වශයෙන් හෝ වඩා උසස් වශයෙන් හෝ වඩා පහත් ආකාරයෙන් මන බලනවා. ඒක තමයි මාන කියලා කියන්නේ. එතකොට අර සක්කාය දිට්ඨියෙන් ගත්තහම තණ්හාවෙන් ගත්තහම ඔහොම සංසන්දනය කර කර මන බල බල ඒවා විනිශ්චය කරන්නට ඕන වෙනවා. එහෙම යමක් පිළිබඳව සිතනවා නම් කල්පනා කරනවා නම් ඒව හඳුන්වනවා ප්‍රපංච කියන. එතකොට මේ ප්‍රපංච කියන වචනය මේ ප්‍රපංච කියන වචනය ඇත්තටම අපි සරලව තේරුම් ගත්තොත් නිකන් අගමුල තෝරගන්න බැරුව අවශ්‍ය දේ අනවශ්‍ය දේ තෝරගන්න බැරුව නිකන් මොනවා හරි එකට පටලව ගන්නෙ. දැන් අපි හිතමු නූල් බෝලයක් ගත්තන් පස්සේ ඒකේ අග හොයාගන්නත් බෑ මුල හොයාගන්නත් බෑ මේක ප්‍රයෝජනවත්ද දන්නෙත් නෑ වැඩකට ඇත්තෙත් නෑ හැබැයි අරක පටලවාගෙන එහෙන් මෙහෙන් ඇද ඇද ඒකත් එක්කම ඒකත් එක්කම පැටලෙනවා. අන්න ඒ වගේ මේ ප්‍රපංච කියලා කියන්නේ ඒ විදිහට තේරුමක් නැති අර්ථයක් නැති දේවල් අගක් මුලක් නැතුව ඉමක් කොනක් නැතුව පටලවාගෙන ඒ සිතුවිලි ලෝකයකම හිර වෙනවා. එතකොට යථාර්ථය නෙමෙයි දකින්නේ. එතකොට මේවා තව තැන්වල හඳුන්වනවා මඤ්ඤණා කියලා. මඤ්ඤණා කියලා කියන්නේ මනෝමය වශයෙන් ගොඩනගා ගන්න සංකල්ප, දෘෂ්ටි. එතකොට ඒවා යථාර්ථයක් හැටියට පවතින දේ නෙමෙයි. ඒ කියන්නේ රූපය කියන එක යථාර්ථයක් හැටියට පවතිනවා. හැබැයි රූපය පිළිබඳව තෘෂ්ණා සහගතව හිතන දේ තමන්ගේ චිත්ත සංකල්පනාව. ඒ රූපය පිළිබඳව දෘෂ්ටි සහගතව හිතන දේ ඒක තමන්ගේ මනෝභාවය. ඒක ඒක තමන්ගේ අදහසක්. ඊළඟට ඒ පිළිබඳව මන බලලා මේක හොඳයි මේක උසස් මේක පහත් ආදි වශයෙන් ඒ ඒ හිතන දේවල් ඒවා ලෝකේ සැබෑ දේවල් නෙමෙයි ඒවා තමන් මානසිකව ගොඩනගන සංකල්ප. අන්නේ විදිහට සංකල්පීය වශයෙන් මනෝභාවයන් වශයෙන් දෘෂ්ටි වශයෙන් අපි ගොඩනගා ගන්නා සිතුවිලි ජාලයක් තුල අපි හිර වෙනවා පැටලෙනවා ඒක තමයි පොදුවේ ගත්තාම ප්‍රපංච කියලා හඳුන්වන්නේ. එතකොට දිගින් දිගට දිගින් දිගට ඒව ඔස්සේ අපේ මනස ක්‍රියාත්මක වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මදුප්පිණ්ඩික සූත්‍රයේදී දක්වන දක්වන්නේ යතෝ නිදානම් බික්කු පුරිසම් පපංච සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත චේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයානං පටිඝානුසයානං දිඨානුසයානං විචිකිච්ඡානුසයානං මානානුසයානං භවරාගානුසයානං අවිජ්ජානුසයානං එතකොට අනුශය ධර්ම හැටියට අපේ සිතේ ක්‍රියාත්මක වෙන කෙලස් හතක් තියෙනවා. අනුශය කියලා කියන්නේ අපි මීට පෙරත් නිතරම සාකච්ඡා කරලා තියෙනවා අපේ සිත් සතන් වල ක්ලේශ ධර්මයන්ගේ අවස්ථා තුනක් තියෙනවා අනුශය අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව සහ ව්‍යතික්‍රමන අවස්ථාව. අනුශය අවස්ථාවයි කියලා කියන්නේ තියද නැද්ද කියලා හොයන්න බැරි මට්ටමින් එහි මූල අවස්ථාව පවතිනවා අපේ චිත්තසංතානය හා බැදී. ඇත්තටම ඒක ධර්මයේහි පොතපතවල උපමාවක් හැටියට දක්වන්නේ අලු යට පවතින ගින්නසේ. එතකොට මතු පිටින් බැලුවට පේන්නේ නැහැ. ගිනි පුපුර ඇතුළත තියෙනවා. එතකොට කඩදාසියක් දැම්මොත් පුළුන් ටිකක් දැම්මොත් ටිකක් වෙලා දුම් ගහලා ඇවිලෙන්නට පටන් එතකොට අර ඇවිලෙන අවස්ථාව එහෙම නැත්නම් අර දුම් ගහලා මේක සක්‍රිය වෙන අවස්ථාව තමයි පරිඋත්ථාන අවස්ථාව. ඊට පස්සේ ඒ ගින්න මතුවෙලා අවට තියෙන දේවල් දවන අවස්ථාව තමයි ව්‍යතික්‍රමන අවස්ථාව. අර අලුයට පවතින අවස්ථාව තමයි අනුසය අවස්ථාව. එහෙම නැත්නම් අපි තවත් උපමාවක් සමහර අවස්ථාවල සිහිපත් කරලා තියෙනවා හරියට දැන් අපේ කයේ පිළිකාවක් තියද කියලා වර්තමාන වෛද්‍ය පරීක්ෂණ කරලා බැලුවොත් ඒ වෛද්‍යවරු ඒ වෛද්‍යවරු සියලුම පරීක්ෂණ කරලා කියන්නට පුළුවන් ඔබට පිළිකාවක් නැහැ කියන. ඒතර පිළිකාවක් නැහැ කියලා කියන්නේ විකෘති ආකාරයෙන් අවශේෂ ප්‍රකෘති ශෛල ආක්‍රමණය කරමින් වැඩෙන විකෘති ශෛල සමූහයක් එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර පිළිකා ශෛල කියලා කියන්නේ මේ විදිහට විකෘති වෙච්ච ශෛල අනෙක් නිරෝගී ශෛල ආක්‍රමණය කරමින් ඒවා අතික්‍රමණය කරගෙන වේගවත්ව ආක්‍රමණශීලීව වැඩෙනවා. එතකොට ඒ තැනත්තා රෝගී වෙන්නට හේතුවක් වෙනවා. දැන් එතකොට ඒ පරීක්ෂණ කරලා එහෙම ගැටලුවක් නැහැ කියලා වෛද්‍යවරයෙක් කියන්න පුළුවන්. හැබැයි ඒ කියලා එක විනාඩියක් යනකොට නැවතර විකෘති ආකාරයෙන් ශෛල වර්ධනය වෙන්නට ඕන නම් පුළුවන්. ඇයි? එහෙම ඕනෑම මොහොතක විකෘති වීමේ හැකියාව ඇති හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා වූ වෙනස් වෙන සුළු වූ රූප කලාප ටිකක් තමයි මේ කයෙහි පවතින්නේ. ඒ නිසා ඒවා ඕනම මොහොතක වෙනස් වෙන්න පුළුවන් විකෘති වෙන්න පුළුවන් හේතු ප්‍රත්‍යයෙන් හටගන්න නිසා වෙනත් හේතු ප්‍රත්‍යයකට බලපෑවොත් අර මුලින් තිබීච්ච తত্ত্বය හාත්පසින් වෙනස් වෙන්නට පුළුවන් මොකද දේවල් ස්ථාවර නিত্য తত্ত্বයක් නෙවෙයි ඒවා වෙනස් වෙන්නේ නැත්තේ හැබැයි මේ නාම රූප ධර්ම එහෙම ඒවා නෙමෙයි මේවා සංකතයි හේතු ප්‍රත්‍යයෙන් හටගන්න විපරිණාමයි වහා වෙනස් වෙනවා එතකොට එනිසා ඕනෑම මොහොතක අර විකෘතිය සඳහා අදාළ ප්‍රත්‍ය සහාය වුණොත් සක්‍රිය වෙන්නට පුළුවන්. හරියට අර ගිනි පුපුරට අලු උඩින් තිබුණා වුණාට උඩින් පුළුන් ටිකක් කඩදාසි කෑල්ලක් දාලා තිබ්බොත් ටික ටික දුම් ගහලා දුම් ගහලා එකපාරට ඇවිලෙන්නට පුළුවන්. එතකොට මේ දුම් ගහනවා කියලා කියන්නේ දැන් මේ දෙක අතර අර දහණය වෙන්නට සුදුසු ඉන්ධනයක් ගින්නත් අතර යම්කිසි සම්බන්ධතාවයක් ගොඩනැගීම හරහා තමයි දැන් අර දුම් දැමීම සිද්ධ වෙන්නේ. එතකොට පරිඋත්ථාණයටපත් වෙනවා. ඒ කියන්නේ අවදි වෙනවා, සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. ඊට පස්සේ ඒක වහාම ගිනිගෙන දහණයට ලක් වෙනවා. ඒක තමයි ව්‍යතික්‍රමන අවස්ථාව හැටියට. එතකොට අපේ මනසේ ඒ වගේ අර නිදිගෙන පවතින ක්ලේශ අනුශය වලට බාහිරින් අදාළ ප්‍රත්‍ය ලැබෙනකොට ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං දැන් මිනිස් සිත ප්‍රභාස්වරයි. ඇයි මිනිස් සිත ප්‍රභාස්වරයි කියන්නේ කුසල කුසලයකින් තමයි මනුෂ්‍ය ලෝකේ උපදින්නේ. අකුසලයකින් උපදින්නේ නැහැ. ඊටාම දුර්වල තත්ත්වෙන් උපදින තැනැත්තා පවා දුර්වල කුසලයකින් උපදින්නේ. ඒතර කුසල් සිත පිරිසිදු සිත. ඒ නිසා පබස්සර මිදම් භික්කවේ චිත්තං මහණෙනි මේ පුද්ගලයාගේ සිත ප්‍රභාස්වරයි ප්‍රභාස්වරයි කියලා කියන්නේ අර උත්පත්ති සිත. හැබැයි තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසෙහි උපක්ඛිලේ. නමුත් බාහිර උපක්ලේශයන් නිසා කිලිටි වෙනවා. මේ බාහිර උපක්ලේශයන් නිසා කිලිටි වෙනවා කියලා කියන්නේ අර ඇතුළත අනුශය ධර්මත දැන් සිත පිරිසිදු වුණාට අර කෙලසෙන්නට පුළුවන් ගතිය තියෙනවා. ඒ සම්භාවිතාව තියෙනවා. ඒක නැති වෙලා නැහැ. පිළිකා රෝගයක් නැහැ කියලා කිව්වට ඒ ඕනම මොහොතක යලි විකෘති සෛල සක්‍රිය වෙන්නට පුළුවන් ගතියක් තියෙනවා. එහෙම සම්භාවිතාවක් තියෙනවා. අන්න ඒ වගේ අපේ මනසේ ඕනම මොහොතක අවදි වෙන්නට පුළුවන් නිලීන යටපත් වුණු නිදිගත් ක්ලේශ මූලයන් ක්ලේශ ස්වභාවයන් පවතිනවා. ඒවා තමයි අනුස්සය කියලා හඳුන්වන්නේ. එතකොට ඒක බාහිර ප්‍රත්‍ය උදව් කරගෙන සක්‍රිය වෙන අවස්ථාව, පරිඋත්ථාන අවස්ථාව, ඒක කායිකව වාචසිකව ක්‍රියාත්මක වෙන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාවයි කියලා හඳුන්වනවා. එතකොට ධර්මයේහි අනුස්සය වශයෙන් ක්‍රියාත්මක වෙන මූලික ක්ලේශ මූලයන් හතක් පිළිබඳව දැක්වෙනවා. ඒ තමයි රාගානුසය ඊළඟට පටිඝානුසය, දිඨානුසය, ඊළඟට විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය සහ අවිජ්ජානුසය. මේ කරුණු රාග, පටිඝ, දිඨි, විචිකිච්ඡා, මාන ඊළඟට භවරාග අවිජ්ජා කියන මේ காரணා හත තමයි මූලික වශයෙන් අර අනුශය ධර්ම හැටියට ඕනම මොහොතක විවිධ ස්වરૂපවලින් සක්‍රිය වෙන්නට පුළුවන් හැකියාවෙන් පවතින. එතකොට ඒවා මූලික අවස්ථාවේ පවතිනකොට ඔය නම් වලින් හැඳින්වුවාට ඒවා සක්‍රිය වෙනකොට විවිධ ස්වරූපෙන් සක්‍රිය වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් රාගානුසය. රාගානුසය සක්‍රිය වෙනකොට තණ්හාව හැටියට, ලෝභය හැටියට, බලාපොරොත්තුව හැටියට, සෙනෙහස හැටියට, ආදරය හැටියට, ඕනෑකම හැටියට, කෑදරකම හැටියට මේ විවිධ ස්වරූපයන්ගෙන් ඒක සක්‍රිය වෙන්නට පුළුවන්. ඊළඟට පටිඝානසය සක්‍රිය වෙනකොට ඒක ක්‍රෝධය, කෝපය, ද්වේෂය, වෛරය, ඊර්ෂ්‍යාව ඊළඟට නොසතුට, නුරුස්නා බව, පසුතැවීම, ශෝකය, දුක භීතිය මේ විවිධ ස්වરૂප වලින් ඒක සක්‍රිය වෙන්නට පුළුවන්. අන්න එහෙම සක්‍රිය වෙන්නට පුළුවන්කම තියෙන මූලික ක්ලේශ මූලයක් ක්ලේශ අනුශය තමයි මේ නම් හතෙන් බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට දැන් මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණය තමයි යතෝ නිදානම් බික්කු පුරිසං පపంచ සංඥා සංකා සමුදාචරන්ති. මහණෙනි යම් කරුණක් හේතු කොටගෙන පුද්ගලයා මේ ප්‍රపంచ සංඥා සංඛ්‍යාත ක්‍රියාකාරීත්වයකට එළඹෙනවා. ඒ කියන්නේ පුද්ගලයාගේ චිත්තසංතානය අර තණ්හා මාන දික්ටි වශයෙන් ප්‍රපංච සංඛ්‍යාත ස්වરૂපයකින් සක්‍රිය වෙනවා. ඒක තමයි මෙතන ප්‍රපංච සංඥා සංඛා සමුදාචරන්ති කියලා කියන්නේ. එතකොට ප්‍රපංච සංඥා සංඛ්‍යාත ක්‍රියාත්මක වීමක් තමයි වෙන්නේ. ඒ මොකද අර ප්‍රපංචයන්ට අදාළ අර ක්ලේශ මූලය තණ්හා මාන දික්ටි කියන මේ මේ අනුශය ධර්මවල සහාය ලබාගෙන දැන් අර පටලැවෙන භවය දිග්ගස්ස ගන්න අනතුරුදායක තත්වයකට තමයි දැන් ඔහුගේ මනස හැසිරෙන්නේ. එතකොට යම් කරුණක් හේතු කොටගෙන පුද්ගලයාගේ මනස මේ ප්‍රපංච සංඥා සංඛ්‍යාත ක්‍රියාකාරීත්වයකට එළඹෙනවද ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං එතකොට ඒ තනත්තාට හරියට වැටහුනොත් ඒ තනත්තාට හරියටම අවබෝධ වුනොත් මේ විදිහට මේ තණ්හා මාන දික්ටි වශයෙන් ගන්නට තරම් දෙයක් මෙහි නැහැ කියන බව. ඒක වචන තුනකින් බුදුරජාණන් වහන්සේ ඒක තාම විචිත්‍රවත්ව පැහැදිලි කරනවා. තත්තචේ නත්ති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං. එතකොට මේ මේ පුද්ගලයාට යම් මොහොතක අවබෝධ වුනොත් වැටහුනොත් නත්ති අභිනන්දිතම්ම. එතන ආස්වාදනය කරන්නට, සතුටු වෙන්නට මේක හොඳයි, මේ රූපය හොඳයි, මේ ශබ්දය හොඳයි, මේ ගන්ධය හොඳයි, මේ ස්පර්ශය හොඳයි, මේ රසය හොඳයි. මේ මේ මනෝභාවය, මේ ආරම්මණය හොඳයි. මේ කීර්තිය, මේ ප්‍රසාදය හොඳයි. මේ ලැබීම හොඳයි. මේ විදිහට ඒක ආස්වාදනය කරන්නට තරම් දෙයක් එහි නැහැ කියලා හරියට වැටහුණොත්. ඇයි එතන ආස්වාදය කරන්න දෙයක් නැත්තේ? එහි පවතින්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිදී යන සංස්කාර සමූහයක් පමණයි. මෙතන මමත්වෙන් ගන්න දෙයක්වත් නැහැ සංසන්දනය කරලා උස්මි ටිකක් බලන්න දෙයක්වත් නැහැ තෘෂ්ණාවෙන් වැළඳ ගන්නට තරම් වැදගත් දෙයක් නැහැ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳී යන નિસර් වූ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ සංස්කාර සමූහයක් මෙතන තියෙන්නේ කියන බව හරියට ඒතනත්තාට වැටහුනොත් ඒතනත්තාට අවබෝධ වෙනවා නත්ති අභිනන්දිතබ්බක් මෙතන ඒ විදිහට නිකන් උද්දාමයටපත් වෙන්නට වැළඳ ගන්නට මුසපත් වෙන්නට ගිලෙන්නට තරම් වැදගත් වූ සාරවත් වූ යමක් නැහැ කියන බව ඒ තනත්තාට හරියට වැටහුණොත් නත්ති අභිනන්දිතබ්බ නත්ති අභිවදිතබ්බ ඒක හරීම වටින කාරණයක්. දැන් අපිට යමක් බොහොම ප්‍රියශීලීව දැනුණාම බොහොම මිහිරි විදිහට ආස්වාදනීය විදිහට අපි ගත්තාම අපිට ඒක අනිත් අයට කියවන්න ඕන. මේක මෙහෙමයි මේ හරිම ලස්සනයි, හරිම වටිනවා, හරිම සුවඳයි, හරිම විචිත්‍රයි. මේක හරිම වටින දෙයක් කියලා දැන් අපිට කට මදි කියා ගන්න මේවා. ඒක තමයි මේ අභිවදති කියලා කියන්නේ. වදති කියලා කියන්නේ කියනවා පාලියෙන්. එතකොට අභිවදති කියලා කියන්නේ ඒක මේ උසස් ආකාරي වඩා උසස් විදිහට වඩා ප්‍රනීත විදිහට වර්ණනා කර කර අනිත් අයට මේක දනවනවා. දැන් මේ ප්‍රත්‍යජන මනසේ තියෙන එක්තරා ස්වභාවයක් තමයි පින්නතුනේ. එහෙම මිහිරිවට දෙයක් දැනුණහම රසවත් විදිහට මේ ඉන්ද්‍රයන්ට දෙයක් දැනුණාම ඉන්ද්‍රයන් උත්තේජනය කරන විදිහ ආස්වාදනීය ස්වභාවයෙන් යමක් දැනුණාම ඒක මේ තනියෙන් විඳගෙන ඉන්න බෑ ඒක අනිත් අයත් එක්ක කියන්න ඕන අනිත් අයට පෙන්වන්න ඕන අනිත් අයට දනවන්න ඕන දැන් ඔය මිනිස්සු ඒ වගේ ලස්සන දෙයක් දැක්කම ඉක්මනට පින්තූරයක් ගන්න උත්සාහ කරන ඉක්මනට වීඩියෝ කරගන්න උත්සාහ කරන්නේ එතකොට මේ මොකද මේක මේ අනිත් අයටත් පෙන්වන්න අනිත් අයත් එක්කලා හුවමාරු කරගන්න. ඒතර මේ කාමයේ එක්තරා ස්වરૂපයක් තමයි Taman විඳිනවා වගේම Taman මෙහෙම දෙයක් විඳ බව අනිත් අයට දැනවීමේ කැමැත්ත. එතකොට අපි අපි මේ වගේ වටිනා තැනකට ගියා. මේ වගේ වටිනා දෙයක් දැක්කා. එතකොට එහෙම වුණාම අපිට ඒක නොකිය ඉන්න බැරි ගතියක් එනවා. එහෙම ඇතුළත පෙළඹවීමක් එනවා. අන්න ඒක තමයි මේ අභිවදති කියලා කියන්නේ. එතකොට යම් කිසි කෙනෙකුට හරියට දැනුණොත් එහෙම මෙතන මේ ආස්වාදනය කරන්න තරම් දෙයක් නැහැ කියලා එතනින් එහාට ඒ තැනත්තාට එහෙම උසස් විදිහට වර්ණනා කර කර කියවන්න දෙයක්වත් එතනින් එහාට ඇත්තේ නැහැ. එහෙම මේකුත් නැති වෙනවා එතනින් එහාට. ඊළඟට අජ්ජෝසේ තබ්බා. ඒකට මේ බැසගෙන තෘෂ්ණාවෙන් උපාදාන කරගෙන දැඩිව ග්‍රහණය කරගෙන ඒකේ ගිලෙන්නට තරම් මේ මොසපත් වෙන්නට තරම් ඒකේ කොටස්කාරයක් වෙන්නට තරම් එහෙම වැදගත් දේවල් මේ සංස්කාර ධර්මයන් අතර නැහැ කියලා හරියට දැනුණොත් අන්න එතනදී ඒතනත්තාට මොකද වෙන්නේ ඒ සේවන්තෝ රාගානුසයන එතනින්ම ඒතනත්තාගේ අර රාගානුසය අවසන් වෙනවා එතනින් එහාට ඔහුගේ රාගානුසය ක්‍රියාත්මක වෙන්නට ආහාර සඳහා දේවල් නැහැ. ඉන්ධන නැහැ. ඒකට අවශ්‍ය ප්‍රත්‍ය නැහැ. එතකොට ප්‍රත්‍ය නැති වෙච්ච ගමන් දැන් මේ ප්‍රත්‍ය තියෙන්නේ මේ වැරදි විදිහට හිතන තාක්කල්. අර ප්‍රපංචාකාරයෙන් තණ්හා මාන දිට්ටි වශයෙන් හිතන තාක්කල් තමයි ආහාර ටික ලැබෙන්නේ. එතකන් තමයි මේකේ ගිලිලා මුසපත් වෙලා මේක ආස්වාදනය කරමින් ඊට පස්සේ මොන සෑහෙන හැටියට අනිත් අයට මේක වර්ණනා කරමින් එහෙම අපිට ඉන්න ඕන වෙන්නේ අර විදිහට තණ්හා මාන දිට්ටි වශයෙන් අපි ඒක අර මඤ්ඤණාවන්ගෙන් එහෙම නැත්නම් ප්‍රපංචයන් හැටියට ග්‍රහණය කරන තාක්කල් පමණයි යම් මොහොතක එහෙම ඇලෙන්නටවත් එහෙම කියවන්නටවත් එහෙම මුසපත් වෙන්නටවත් ග්‍රහණය කර ගන්නටවත් තරම් වැදගත් දෙයක් මේකේ නැහැ කියලා හරියටම ප්‍රත්‍යක්ෂ වුණොත් ඒ සේවන්තෝ රාගානුසයන එතනින් එහාට ඒතනත්තාගේ අර ඇලෙන්නට බැඳෙන්නට හේතු වෙන යම් මූලයක් තිබුණා නම් ඒ මූලය එතනින් අහෝසි වෙනවා ඒසේවන්තෝ පටිඝානෝසයානං එතනත්තට ගැටෙන්න හැපෙන්න යම් මූලයක් තිබ්බනම් ඇයි ගැටෙන්න හැපෙන්නේ එක් දෙයකට කැමති වෙනකොට ඊට වඩා වෙනස් දේ පිළිබඳ ගැටෙනවා එක් ආකාරයකට කැමති වෙනකොට එයින් පරිබාහිර ආකාර පිළිබඳව අපි ගැටෙනවා එතකොට මේ ඇලීම නිසා රාගය නිසාම තමයි පටිඝය ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසානේ මේ ක්ලේශයන් දෙකම එකවර අහෝසි වෙන්නේ. දැන් අනාගාමි මාර්ගඥාණයෙන් තමයි කාමරාග පටික දෙකම අහෝසි එතකොට මේ කාමරාගය තියෙන තාක්කල් තමයි මේ පටිඝය ගැටුම ඇති වෙන්නේ. කාමරාග කියලා කියන්නේ කැමති දේවල් වලට ඇලෙන ගතිය. ඒ කැමති දේහි ඇලෙන තාක්කල් තමයි අකමැති දේ පිළිබඳව ගස්ඨනයක් නිර්මාණය වෙන්නේ. එතකොට අර රාගානුසය දුර වෙනවා වගේම දැන් පටිඝානුසයත් දුර වෙනවා. මොකද එහෙම ඇලෙන්නට බැඳෙන්නට යමක් නැත්තම් ගැටෙන්නට අදාළ කිසිවක්ම මෙහි නැහැ කියන එක ඒතනත්තාට හරියටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඊළඟට ඒසේවන්තෝ දිඨානුසයන. එතකොට මේ සංස්කාර ධර්ම හේතුප්‍රත්‍යයෙන් හටගෙන වහා බිදී යන නාම රූප ධර්ම පමණයි කියලා හරියට වැටහෙනකොට මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලා ගන්නට කිසිවක්ම මෙහි නැහැ කියන බව ඒතනත්තට ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ වීමත් එක්කලාම අර දිඨි අනුසය අහෝසි වෙනවා. ඊළඟට ඒ සේවන්ත විචිකිච්ඡානුසයන ඒ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් සැක සංකාවක් තිබුණා ඒ සැකය සම්පූර්ණයෙන්ම දුරු වෙනවා ඊළඟට ඒ සේවන්ත මානානුසයන අර එකින් එක දේවල් උසස් පහත් සමානයි කී කිය සංසන්දනය කිරීමක් මෙතෙක් තිබුණා ඒ ප්‍රශ්නේ එතනින් ඉවර වෙනවා. ඒකට අදාළ සාධක මූලයන් සම්පූර්ණයෙන් එතනින් අහෝසි වෙනවා. ඊළඟට ඒසේවන්තෝ භවරාගානුසයන භවරාග කියලා කියන්නේ පවතින්න කැමැති බව, ජීවත් වෙන්න කැමැති බව, ඉන්න කැමැති බව. එතකොට ඇයිද අපිට ජීවත් වෙන්න ඕන වෙන්නේ මේ ජීවත් වීමට තරම් පවතින්නට තරම් වැදගත් දේවල් මෙතන තියෙනවා ආස්වාදනීය දේවල් තියෙනවා ඇලෙන්නට බැඳෙන්නට විඳින්නට සුදුසු දේවල් තියෙනවා කියලා හැඟෙන තාක්කල් තමයි අපිට ඒවා විඳ විඳා ඉන්න ඕන කියලා හිතෙන්නේ දැන් අපිට ලස්සන තැනක් බලන්න ගියොත් එතන ගැන අපිට හොඳ ප්‍රියශීලී හැඟීමක් ඇති වෙනවා නම් ඉක්මනට යන් කිව්වොත් අපි කැමති නැහැ ඉක්මනින් යන්න තව පොඩ්ඩක් වෙලා ඉඳලා යන්න තව ටිකක් මෙතන බලලා යන්න තව ටිකක් මෙතන විඳලා යන්න ඒ මොකද අර එතන විඳිය යුතු යමක් තියෙනවා කියලා අපි හිතනවා එතකොට තමයි රැඳෙන්න කැමති වෙන්නේ එහෙමනම් මේ කාමරාගානුස මේ රාගානුසය හේතු කොටගෙන තමයි මේ භවරාගය ඇති වෙන්නේ. එතකොට රාගානුසය නැති වෙනකොටම ඒතනත්තාට එතනින් එහාට මේ ඉන්න ඕන, පවතින්න ඕන, රැඳෙන්න ඕන කියන එහෙම රඳා සිටීමේ ඒ ඒ අවශ්‍යතාවයේ මූලය සම්පූර්ණයෙන් අහෝස් වෙනවා. භවරාගානුසය. ඊට පස්සේ ඒ සේවන්තෝ අවිජ්ජානුසයනා එතකොට මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය හරියට පෙනෙනකොට ඒවා වසාගෙන තියෙන අඳුර තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ අඳුරු කරන්නට පුළුවන් හැකියාව ඉඩකඩේ මූලය සම්පූර්ණයෙන්ම හොසි වෙනවා. දැන් මේ කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. දේශනා කළාට පස්සේ දේශනා කරලා උන්වහන්සේ නැගිටලා කුටියට වැඩිය. දැන් ඇත්තටම මේ මේ pāli පාඨය උන්වහන්සේ දේශනා කරලා දැන් ඔය අපි විස්තර කරපු විස්තර ඒ විස්තර කළේ දැන් මේ සූත්‍රයේ තියෙන කරුණු අට කතාවේ තියෙන කරුණු තවත් සූත්‍ර වලින් ගත්තු කරුණු ඔක්කොමත් එක්කනේ දැන් බුදුරජාණන් වහන්සේ ඔය විදිහට විස්තර අර්ථකථනයක් කරන්නට ගියේ නෑ යතෝ නිදානම් බික්කු පුරිසම් පపంచ සංකා පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තප්පචේ නක්ති අබිනන්දිතබ්බං අබිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒසේවන්තෝ රාගානුසයානං ඒසේවන්තෝ පටිඝානුසයානං ආදී මේ පාඨය දේශනා කරලා බුදුරජාණන් වහන්සේ නික්මුණා ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාට අදහසක් ආවා දැන් මේක කාගෙන්ද පැහැදිලි කරගන්න ඊට පස්සේ උන්වහන්සේලා මහා කච්චායන මහරහතන් වහන්සේ සමීපයට ගියාට පස්සේ මහා කච්චායන හාමුදුරුවෝ දැන් මේ මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන විදිහට මම මේ පැහැදිලි කිරීම කරන්නේ. එතකොට මහා කච්චායන මහරහතන් වහන්සේ දැන් මේ ප්‍රපංච සංඥා සංඛ්‍යාත ක්‍රියාකාරීත්වය පුද්ගලයා තුළ නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක විස්තරාත්මකව පැහැදිලි කරනවා. එතකොට ඒකත් මදුපිණ්ඩික සූත්‍රයේ දැක්වෙනවා. චක්කුච්ඡාවසෝ පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන. දැන් ඔන්න මේ මේ ක්‍රියාවලිය සැකසෙන හැටි. උන්වහන්සේ පැහැදිලි කරනවා ඇවැත්නේ ඇවැත්නේ කියලා කියන්නේ ඉන්න භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරන්නේ ඇවැත්නේ මේ පංචස්කන්ධය හා ක්‍රියාත්මක වෙන ඇසට යම්කිසි අරමුණක් අරමුණු වෙනවා. චක්කුංච පටිච්ච රූපේච ඒකට අදාළ රූපයක ඡායාව වැටෙනවා. වැටුණාට පස්සේ දැන් මේ ඇසත් අර රූප ඡායාවත් හේතු කොටගෙන චක්කු විඥානයක් පහළ වෙනවා. චක්කු විඥානය කියලා කියන්නේ ඒක දැනගන්නා සිතක් පහළ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් පින්නතුනේ දැන් ඔපය තියෙන හොඳ කණ්ණාඩියක් තියෙනවා. ඒ කණ්ණාඩියට ආලෝකය තියෙනවා නම් අර ඉදිරිපස තියෙන රූප ඡායාවන් අර කණ්ණාඩියේ පතිත වෙනවා. එතකොට මේක ස්වභාවික ක්‍රියාවලිය. නමුත් කණ්ණාඩිය දන්නේ නැහැ දැන් මේ රූප ඡායාවක් පතිත වුණා කියලා. රූපය දන්නෙත් නැහැ දැන් මං කණ්ණාඩියේ ප්‍රකට වෙනවා කියලා. දැන් ඒ දෙක ඒ දෙකම අවිඥානික නිසා ඒ දෙකට එහෙම දැනුමක් නැහැ. ඒ වගේ තමයි අපේ ඇස සහ ඇසට අරමුණු වෙන රූපය. හැබැයි දැන් ඇසයි රූපයයි අර කණ්ණාඩිය සහ බාහිර රූප ඡායාව වගේ උනාට අපේ පංචස්කන්ධයත් එක්කලා තව සක්‍රීය වූ අතිරේක ශක්තියක් ක්‍රියාත්මක වෙන තමයි විඥානය. විඥානය කියලා කියන්නේ විඥානාතීති විඥාන. දැනගන්නා නිසා තමයි විඥාන කියලා හඳුන්වන්නේ. දැන් අර කණ්ණාඩියේ සිද්ධ වෙන ක්‍රියාවලිය දැනගන්න පුළුවන් ශක්තියක් නැහැ. විඥානයක් නැහැ. කියන්නේ ඒ නිසා විඥානනය කරගන්නට බෑ. දැන් අපිට විඥානයක් තියෙන නිසා අර ඇසේ තියෙන ඔපෙහි බාහිර රූප ඡායාව සටහන් වෙනකොටම අරමුණු වෙනකොටම ඒ අරමුණ හඳුනා ගන්නා සිතක් පහළ වෙනවා ඒක තමයි චක්කු විඥානය කියලා කියන්නේ එතකොට චක්කොච්ච පටිච්චාවසෝ රූපේච උපජ්ජති චක්කු විඥාන තින්නම් සංගති පස්සෝ දැන් මේ කරුණු තුනම එකතු වුනහම ස්පර්ශයක් හටගන්න දැන් අර කණ්ණාඩියට රූප සටහන එහි සටහන් වුණාට මෙතන මොකුත් අපට ස්පර්ශයක් කියලා දෙයක් විශේෂයෙන් හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. එහි ඡායාව මෙහි පෙනෙනවා. හැබැයි දැන් අපට අර දැනගන්න සිත පහළ වෙනකොට ඒ සිත විසින් අර අරමුණ ස්පර්ශ කරනවා. ස්පර්ශ කරන්නේ ඇහැ විසින් නෙමෙයි ඒ ඇහැට ගෝචර වෙන ආරම්මණය සිත විසින් තමයි ස්පර්ශ කරන්නේ. එතකොට මේ ඇසත් රූපයත් එය හඳුනා ගන්නා චක්කු විඥානයත් නිසා දැන් ඔන්න ස්පර්ශයක් හටගන්නවා. පස්සපච්ච වේදනා. අර සිතින් අරමුණ ස්පර්ශ කරනකොට ඒ අරමුණෙහි තියෙන යම්කිසි විඳීමක් සිතට දැනෙනවා. ඒකට කියනවා වේදනා කියලා. එතකොට වේදනාව අදාළ වෙන්නේ කයට නෙමෙයි. දැන් අපිට කයට තද බල පීඩාවක් දැනෙනවා වේදනාවක් දැනෙනවා වගේ තේරුණාට ඒ කටුක ස්පර්ශයකදී ඒ කටුක ස්පර්ශයේ වේදනාව විඳින්නේ හෝ වේදනාව හඳුනාගන්නේ කයින් නෙමෙයි සිතෙන්. දැන් ඒ නිසානේ විසඤ්ඤ කරලා කපනවා, කොටනවා, විදිනවා, එන දානවා, මහනවා, පුලුස්සනවා මොකුත් ප්‍රශ්නයක් නැහැ. ඒ සිහිය ආපු ගමන් කැක්කුම දැනෙන්න ගන්න. ඒ මොකද දැන් ඒ ඒ අරමුණු කරගෙන අර සිත් පහළ වෙනවා. එතකොට සිතට තමයි මේ අරමුණු රසය දැනෙන්නේ. ඒ අරමුණු රසය තුන් ආකාරයකින් හඳුනා ගන්නවා සුඛ වශයෙන්, දුක්ඛ වශයෙන්, උපේක්ඛා වශයෙන්. මානසිකව දැනෙන අරමුණු තුන් ආකාරයකින් හඳුනා ගන්නවා සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන්. කයට දැනෙනවා නම් සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන්, මනසටම දැනෙනවා නම් සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා වශයෙන්. දැන් එතකොට අර චක්කු විඥාණයට අරමුණු වෙන තැන චක්කු විඥාණය පහළ වෙන්නේ උපේක්ඛා සහගත චක්කු විඥාණය. සුඛ සහගත චක්කු විඥාන, දුක්ඛ සහගත චක්කු විඥාන, සෝමනස්ස සහගත චක්කු විඥාන, දෝමනස්ස සහගත චක්කු එහෙම මොකක්වත් නැහැ. චක්කු විඥානය ඒ කියන්නේ අර ඇසින් ගන්නා රූපය අරමුණු කරන සිතේ උපේක්ඛා සහගත බොහොම මධ්‍යස්ථ විදිහෙන් තමයි. කොච්චර ලස්සන රූපයක් වුණත් ඔච්චර ප්‍රියමනාප ශබ්දයක් වුණත් උපේක්ඛා සහගතව තමයි ගන්න. කයට දැනෙන ස්පර්ශය විතරයි සුඛ වශයෙන් හෝ දුක්ඛ වශයෙන් ගන්න. ඒක රළු නිසා. එහෙම නැත්නම් චක්කු සෝත ඝාන જીවහා කියන මේ ඉන්ද්‍රිය හතරෙන්ම අරමුණු ගන්නකොට උපේක්ඛා සහගත සිත් තමයි පහළ වෙන්නේ. චක්කු විඥාන, සෝත විඥාන, ඝාන විඥාන, જીවහා විඥාන. හැබැයි දැන් උපේක්ඛා සහගතව ගත්තා වුණාට ඒ ඇසින්ගත්තු අරමුණ අරමුණු කරමින් ඊට පස්සේ නැවත මනෝද්වාරික සිත් සමූහයක් පහළ වෙන්නට ගන්නවා. දැන් ඇසින් අර අරමුණ ගනිමින් ගත්තේ සෞම්‍ය විදිහට උනාට දැන් දැකපු රූපෙට ප්‍රියශීලී බවක් කැමැත්තක් ඇති වුණා නම් එතනින් එහාට දිගින් දිගට ඒ පිළිබඳව රුචිකත්වයෙන් යුක්ත වූ මනෝභාවයන් පහළ වෙන ගන්න. ඒව උපේක්ඛා සහගත නැහැ. ඒවා එක්ක ලෝභ සහගත, එක්ක ද්වේෂ සහගත, ඒ කියන්නේ එක්ක සෝමනස්ස සහගත එක්ක දෝමනස්ස සහගත එහෙම නැත්නම් උපේක්ඛා සහගත වෙන්නත් පුළුවන්. දැන් මේ ක්‍රියාවලිය කොහොමද කෙරෙන්නේ කියන බව මේ මදුපිණ්ඩික සූත්‍රයේදී මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර කරනවා අසත් රූපයත් එකතු වෙනකොට චක්කු විඥානයක් පහළ වුණා. ඒ අසත් රූපයත් චක්කු විඥානයත් කියන තුනම එකතු වීමෙන් අර රූපය පිළිබඳ සෞම්‍ය ස්පර්ශයක් ඇති වෙනවා. පස්සපච්චා වේදනා ස්පර්ශය නිසා යම්කිසි විඳීමක් ඇති වෙනවා. යම් වේදේති තං සංජානාති යමක් විඳිනකොට ඒ අරමුණු රසය දැනගන්නකොට ඒ විඳීම නිසා ඒ පිළිබඳව යම් හැඳිනීමක් ඇති වෙනවා දැන් වෙනතුනේ අපිට මේ මේ හැඳිනීම කියන එක විවිධ ක්‍රමවලින් ඇති වෙනවා දැන් ඇසින් දකිනකොටම යම් කිසි සටහනක් වර්ණ රූපය ඇසට පෙනෙනවා ඒ පිළිබඳව සටහනක් පෙනෙනවා ඒ වර්ණය නිසානේ අපට හැඩයක් පෙනෙන්නේ වර්ණයක් ඇති තැනක අපට යම්කිසි సంతානයක් වෙනවා సంతාන කියන්නේ හැඩය ඒ හැඩය තීරණය වෙන්නේ අර වර්ණ ධාතුවත් එක්කලා එතකොට දැන් වර්ණය නැතිනම් අවර්ණ නම් අපට හැඩයක් පේන්නේ නැහැ එතකොට දැන් ඇසින් අර චක්කු විඥාණයෙන් ගන්නකොටම වර්ණය සහ හැඩය පිළිබඳව යම් හැඳිනීමක් ඇති වෙනවා ඊට පස්සේ දැන් මේකේ රසය විඳිනකොට අන්න ඊට අමතර සංජානනයක් ඊටත් වඩා ඇතුළට ගිය යම්කිසි හැඳිනීමක් ඇති වෙනවා. මොකක්ද ඒ හැඳිනීම? මේක හොඳයි, මේක සුවයි, මේක ලස්සනයි, මේක අවලස්සනයි. මේකට මම ප්‍රියයි. මේ ආදී යම් යම් ආකාරයෙන් අපි ඒක හඳුනා ගන්නවා. මේ ස්ත්‍රියක්, මේ පුරුෂයෙක්, මේ කඩවසම් තැනැත්තෙක්, මේ සුරූපී කෙනෙක් හදින් නොඑක් ආකාරයෙන් අර අර විඳින ස්වභාවයත් එක්කලා ඒ විඳින ස්වභාවය තුළ යම්කිසි ඉන්ද්‍රයන්ට උත්තේජනය විය හැකි ගතියක් ඇති වුණොත් ඊට පස්සේ ඒ තනත්තා අයෝනිසෝ මනසිකාරයෙන් ඒ දිහා බැලුවොත් එතනින් එහාට ඒ තනත්තාට අර ප්‍රපංච සංඥා ඇති වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ ක්‍රියාවලිය කොහොමද ආරම්භ වෙන්නේ? අර වේදනාව හෙවත් විඳීම ඇති වෙනකොට ඒ පිළිබඳ විඳීම පාදක කොටගත්තු සංජානනයක් ඇති දැන් අපිට යම්කිසි පුද්ගලයෙක් නපුරුයි කියලා අපිට හැඳිනීමක් ඇති වෙන්නේ ඒ පුද්ගලයා ප්‍රකාශ කරන වචන කියන දේවල් ඒවෙන් හැමතිස්සෙම අපේ හිත් රිදෙනවා නම් අනිත් අයගේ හිත් රිදෙනවා නම් දෝමනස්ස සහගත අත්දැකීම් නම් අපිට ලැබෙන්නේ ඒ පුද්ගලයා මහා සැඩ පරුෂ නොහික්මුණු කෙනෙක් හැටියට සංජානනයක් තමයි අපි තුල ඇති වෙන්නේ. අනිත් කෙනා කතා කරන විදිහ හරි සෞම්‍ය නම් මෘදු මොලොක් නම් ප්‍රියශීලී නම් ඒත නැත්තා හරීම සෞම්‍ය මෘදු මොලොක් කෙනෙක් හැටියට අපි හඳුනා ගන්න. දැන් මේ හඳුනාගන්නේ කොහොමද? අර ඒ පුද්ගලයා සම්බන්ධව ඇති වෙන වේදනාවම. තමයි මේ වැඩි වැඩිපුර හැඳිනීම. එහෙම නැත්නම් අර වර්ණය සහ සටහන කොහොමවත් ගන්නවා. නමුත් ඊට එහා හැඳිනීමක් ඇති වෙන්නට වේදනාව උදව් වෙනවා. එතකොට යමක් පිළිබඳව අපට දුම්නස් වේදනා හටගත්තොත් ඒ පිළිබඳව අපට ගැටුම්කාරී සංඥා තමයි මතුවෙන්නේ. එහෙම නැත්නම් ඒක හොඳ නැති දෙයක් හැටියට. අපිට එතනින් එහාට හිතෙන්නේ. දැන් ගින්දර අල්ලලා පිලුස්සුනහම ඒකෙන් ඇතිවෙන වේදනාවත් එක්කලා ගින්න කියලා කියන්නේ අනතුරුදායක දෙයක් කියන හැඳිනීමක් අපිට ඇති. එහෙම නැත්නම් දැන් ගින්න බැලුවෙන් පස්සේ ඒකේ හොඳ ලස්සන දැල්ලක් තියෙනවා. විචිත්‍රයි. ඒ නිසානේ පොඩි දරුවෙක් ගින්නක් දැක්ක ගමන් මේක කොහොම හරි කොච්චර අම්මා තාත්තා වළක්වන්න හැදුවා වුණත් ඒක අල්ලන්නේ නැහැ. ඇයි අර වර්ණයෙන් සටහනෙන් විචිත්‍රත්වයක් පෙනෙනවා. ඒ නිසා දරුවා මේක ස්පර්ශ කරන්න උත්සාහ කරනවා. හැබැයි ස්පර්ශ කරපු ගමන් ඇතිවෙන වේදනාව නිසා ඒ දරුවාට අමතර සංජානනයක් ඇති වෙනවා. මේක වේදනාව ඇති කරන දෙයක්. මේක පීඩාව ඇති කරන දෙයක්. මේකෙන් දුක ඇති කරනවා. ඒ නිසා මේක නැවත ස්පර්ශ නොකළ යුතුයි කියන එහෙම අදහසක්, එහෙම හැඳිනීමක් අර දරුවාගේ චිත්තසංතානයේ ගොඩ නැගෙනවා ගින්නසන්න. අන්න වගේ තමයි ස්ත්‍රිය පුරුෂයා ගොඩනැගිලි මිල මුදල් ගේ දොර අවශේෂ තනතුරු මේ ආදී සියල්ලක් පිළිබඳව අපට යම්කිසි සංජානනයක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් උදව් වෙනවා වේදනාව විඳීම ඊළඟට දැන් මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා යම් වේදේති තං සංජානන යම් සංජානාතේ තං පපංචේද දැන් මේ හඳුනාගත්තේ අර වේදනාවත් පාදක කරගෙනනේ ඊට පස්සේ යම් සංඥානාදි තං විතක්කේති යමක් හඳුනාගත්තට පස්සේ ඒ පිළිබඳව නැවත නැවත හිතන්න පෙළඹෙන විතක්ක කියලා කියන්නේ අරමුණට නැවත නැවත අවධානය යොමු වීම. එහෙම නැත්නම් ඒ අරමුණට නැවත නැවත සිත යොමු වීම. ඇයි සිත යොමු වෙන්නේ? ඒකේ යම්කිසි විඳීමක් ලැබුවා. දැන් ඒ විඳීම සුඛ සහගත නම් සෝමනස්ස සහගත නම් එතනදී ඒ පුද්ගලයාට ආස්වාදනීය ආකාරයෙන් තෘෂ්ණා මූලික විතර්ක තමයි ගොඩනැගෙන්නේ. අන්න තණ්හාව අපි කිව්වේ තණ්හා මාන දිට්ටි. දැන් ඔන්න ඒ එතනින් ඇතිවෙච්ච වේදනාව සුඛසහගත නම් හඳුනාගත්ත ඒක හොඳ දෙයක් හැටියට නම් එතනින් එහාට නැවත නැවත සිත් පහළ වෙනවා. ඒක සම්බන්ධ කරගෙන ඒකට අවධානය යොමු වෙනවා. මොන විදිහෙන්ද? තෘෂ්ණා මූලිකව. තෘෂ්ණා මූලිකව තමයි දැන් ඒ ගැන සිතුවිලි පහළ. දැන් ඒකේ ඇතිවෙච්ච වේදනාව කර්කශ නම් ඒතනත්තාට පටිඝ මූලික විතරකයන් තමයි ඇති වෙන්නේ. දැන් පිටුතුනේ අපිට ඕන තරම් අත්දැකීම් තියෙනවනේ කැමැති දේ විතරක් නෙමෙයි අකමැති දේත් අපිට අමතක කරගන්න බෑ. දැන් යමකට කැමති වෙච්ච ගමන් නැවත නැවත විතක්ක මතුවෙනවා. විතක්ක කියලා කියන්නේ දැන් අපේ සිත නැවත නැවත ඒ අරමුණම ගන්නවා. ඒ අරමුණටම යොමු වෙනවා. අකමැති වුණත් ওই වැඩේම වෙනවා. යමකට අකමැති වෙනවා නම් ඒක අමතක කරගන්න බැරි විදිහට ඒකම නැවත නැවත මතක් වෙන්න ගන්නවා. අන්න විතක්ක. යං සංජානාති තං විතක්කේදී. ඒක හොඳ හැටියට හරි නරක හැටියට හරි සොම්නස් දුම්නස් සුඛ දුක්ඛ මොන විදිහෙන් හරි අපි හඳුනාගත්තා නම් එතනින් එහාට ඒ පිළිබඳව නැවත නැවත විතක්ක පහළ වෙනවා. යං විතක්කේති තං පపంచේති. යමක් විතර්ක කරනවා නම් ඒ කියන්නේ නැවත නැවත යම් ආකාරයකින් යමක් පිළිබඳව හිතනවා නම් කල්පනා කරනවා නම් තණ්හාවෙන් හරි දික්තියෙන් හරි අන්න එතනින් එහාට ඒක ප්‍රපංච ගොඩ නැගෙන්න පටන් ගන්නවා. දැන් අර නැවත නැවත යමක් පිළිබඳව අවධානය යොමු වෙනකොට තමයි අපිට ඒ පිළිබඳ ප්‍රියශීලී බව උත්සන්න වෙන්න ගන්නේ. දැන් යම්කිසි පුද්ගලයෙක් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ මුලින්ම දැක්ක පමණට එක පාට පොඩි සංඥාවක් විතරයි ඇති වෙන්නේ. ඒ රූපය, ශබ්දය, ඒ කතාව, හැඩය, ඇවිදින විදිහ, ඇසුරු කරන විදිහ, ආකල් මේවා ගැන නැවත නැවත හිතන්න පටන් ගත්තාම තමයි ඔන්න ඇලීමක් හෝ ගැටීමක් නිර්මාණය වෙන්නේ. එතකොට අර නැවත නැවත අරමුණු වීමේ විතර්කය හේතු කොටගෙන යම් විතක්කේති තං පపంచේති අන්න ප්‍රපංච ගොඩ නැගෙන්න පටන් නැවත නැවත අරමුණු වීම හේතු කොටගෙන දැන් ඔන්න සංසන්දනය කරන්නට පටන් මාන නැවත නැවත අරමුණු වීම හේතු කොටගෙන ඒතනත්තාට එහි බැස ගන්නා ගතිය. ඒ කියන්නේ මේක දැන් බාහිර දෙයක් කියන සංඥාව නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියන සංඥාව වෙනුවට ඒතනත්තට මේ මම තමයි දකින්නේ මම තමයි විඳින්නේ මට ඕන එක. ඒක මට කොහොම හරි අත්පත් කරගන්න ඕන. දැන් ඔන්න අර දික්ටි වශයෙන් මේ පිළිබඳව කල්පනා එතකොට මේ මේ සමස්ත පටලැවිල්ල ඇති වෙන්නේ ඇයි? අර විඳීම නිසා යම් හඳුනා ගැනීමක් ඇති වෙනවා. හඳුනාගත්තු නිසා නැවත නැවත අවධානය යොමු වෙනවා. ඒ නැවත නැවත අවධානය යොමු කරන්න පටන් ගත්තට පස්සේ ඔන්න තණ්හා මාන දිට්ඨි වශයෙන් පටලැවෙනවා. යම් විතක්කේජ විතක්කේති තං පපංචේති. යම් පපංචේති යමක් ඒ විදිහට ප්‍රපංච කරනවද ඒ ප්‍රපංච කිරීම හේතු කොටගෙන තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදා චරන්ති. එතකොට යමක් ඒ විදිහට තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්නවා නම් ඒක හේතු කොටගෙන තතෝ නිදානං ඒක ඒක පාදක කොටගෙන ඒක මූලික කොටගෙන පුරිසං එක් පුද්ගලයා ස්ත්‍රිය හෝ පුරුෂයා කවුරු හරි පపంచ සංඥා සංඛා සමුදා චරන්ති. මේ මේ මේ වාක්‍යය ඊටම වැදගත් වෙනවා. ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීමකට යොමු වෙනවා. දැන් අර තණ්හාමාන දිට්ඨි වශයෙන් ඒ අරමුණ දිහා බලන්නට සිතන්නට පෙළඹුණාට පස්සේ එතනින් එහාට ඒතනත්තාට නැවත නැවත ඒ අරමුණට අවධානය යොමු වෙනකොට ප්‍රපංච සංඥා සංඛ්‍යාත මානසික හැසිරීමකට තමයි යොමු වෙන්නේ. මොකද්ද මේ ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීම කියලා කියන්නේ? දැන් අර නැවත නැවත මේ ඒ අරමුණත් එක්කලා පුරුදු වෙනකොට අරමුණ දිහා බලනකොටම මේ ගොඩාක් ගැඹුරට දේවල් හිතන්න දෙයක් නැහැ. සංඥා වශයෙන්ම දැන් ඒ තමන් හඳුනාගත් ස්ත්‍රිය හෝ පුරුෂයා හෝ ගොඩනැගිල්ල හෝ මිල මුදල් හෝ තානාන්තරය හෝ හොඳයි කියලා නම් ගත්තේ තණ්හා වශයෙන් නම් ගත්තේ ඊට පස්සේ නැවත නැවත ඒක තණ්හා වශයෙන් ගන්නකොට ගැඹුරට හිතන්න දෙයක් නැහැ දකින්නකොටම ප්‍රියශීලී සංඥාවක් තමයි ඇති වෙන්නේ අන්න ප්‍රපංච සංඥා එතකොට අපිට යම් පුද්ගලයෙක් පිළිබඳ ගැටුමක් ඇති වුණා තමන්ගේ බිරිඳ සම්බන්ධව සැමියා සම්බන්ධව නැවත නැවත ගැටුම්කාරී ස්වභාවයක් ඇති වෙනකොට කාලයාගේ ඇවෑමෙන් ඔහුගේ වැරදි ගැඹුරට හිතන්න දෙයක් නැහැ. පේනකොටම පටික සංඥාවෙන් තමයි බලන්නේ. ඒ කියන්නේ නුරුස්සන සංඥාවෙන් තමයි බලන්නේ. නුරුස්සන සංඥාවෙන් තමයි කතා කරන්නේ. දැන් ආයේ වැඩි ඈතට යන්න දෙයක් නැහැ. වැඩි ගැඹුරට හිතන්න දෙයක් නැහැ. සංඥා වශයෙන්ම මතු පිටින් ගන්නෙම රුස්සන්න නැති විදියට. අන්න ඒක තමයි ප්‍රපංච සංඥා කියලා කියන්නේ. එතකොට දැන් ඒ කෝපයක් මතුවෙන්නේ යම් කරුණක් නිසා. හැබැයි ඒක වෛරයක් බවට පත් වුණාට පස්සේ ඒතනත්තාට මේ තරහ ගන්නට කරුණක් ඕන නැහැ. වැරද්දක් කර වැරද්දක් පේන්න ඕනේ නැහැ. අර පුද්ගලයා දකිනකොටත් නම සිහි වෙනකොටත්, hina වෙනකොටත්, කතා කරනකොටත්, වෙන කෙනෙක් ඒ පුද්ගලයා ගැන මතක් කරනකොටත් නුරුස්නා සංඥාවක්, පටික සංඥාවක්මයි එන්නේ. අපි යමක් පිළිබඳ ඇලුනොත් බැඳුනොත් ආස්වාදනීයයි කියලා දැඩිව ග්‍රහණය කරගත්තොත් ඒක සිහි වෙනකොටම අපට තෘෂ්ණාමූලික කාම සංඥාවක් තමයි ඒ තුලින් උත්තේජනය වෙන්නේ මතුවෙන්නේ අන්න වගේ දැන් යමක් මේ විදිහට ප්‍රපංච කරන්න පටන් ගත්තට පස්සේ ප්‍රපංච සංඥා සංඛ්‍යාත මානසික හැසිරීමකට එතනත්තා ලක් වෙනවා. දැන් අපි මේ කයින් හැසිරෙනවා වගේම ඊට පස්සේ අපේ සිත හැසිරෙන්න පටන් ගන්නෙ අර ඇලීම් ගැටීම් මුලාවීම් වශයෙන්. එහෙම නැත්නම් අර මමත්වේ මම විඳිනවා මම දකිනවා කියන ඒ අර සත්ව පුද්ගල සංඥාවෙන් තමයි ලෝකේ දිහා බලන්නේ දැන් ඔන්න අර සමස්ත පටලැවිල්ල නිර්මාණය වුණා. එතකොට ඊළඟට උන්වහන්සේ සිහිපත් කරනවා ඒ ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීම අතීතානාගත පච්චුප්පන්නේසු චක්කු විඤ්ඤයේසු රූපේසු ඇසින් දැකිය යුතු අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අයිති රූප සංඥා පිළිබඳව මේ ප්‍රපංච සංඥා ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මේ වර්තමානයේ පේන රූපය ගැන විතරක් නෙමෙයි ඒ ස්ත්‍රිය හෝ ඒ පුරුෂයා හෝ ඒ තමන් ප්‍රියමනාප වස්තුව හෝ දැන් තමන් ළඟ නැහැ. හැබැයි ඒ ඉක්ම ගියා වූ රූපය අරමුණු කරමින් තෘෂ්ණා මූලිකව හිතන්න පටන් ගන්නවා. සංසන්දනාත්මකව හිතන්න පටන් ගන්නවා. සක්කාය දිට්ඨියෙන් හිතන්න පටන් ගන්නවා. දැන් අරමුණු වෙන ඒ රූපය පිළිබඳව තණ්හා මාන දිට්ඨි වශයෙන් හිතන්න පටන් ගන්නවා. අනාගතය පිළිබඳ උපකල්පනය කරමින් මෙහෙම වෙයි මෙහෙම වෙයි ඊට පස්සේ අපි විවාහ වෙනවා අපට දරුවෝ ලැබෙනවා අපි මෙහෙම ගෙවල් හදනවා අපි මෙහෙම පිටරට යනවා දැන් ඒවා තාම සිද්ධ වෙලා නැහැ සිද්ධ වෙලා නැතුවට දැන් ඔන්න තෘෂ්ණා මූලිකව අරවත් එක්කලා ප්‍රපංච ගොඩනගන ඊට පස්සේ සංසන්දනය කරන අපි එතකොට මේ தත්වෙන්නේ අරගොල්ලෝ එතකොට අපට වඩා පල්ලෙහා තාම එහෙම වෙලා නැහැ හැබැයි දැන් ඔන්න සංසන්දනයක් ගොඩනගන එතන කවුද මේ මම තමයි විඳින්නේ අපි තමයි මෙහෙම වෙන්නේ මේ විදිහට අතීත වර්තමාන අනාගත කියන කාලත්‍රයටම අදාළ කාරණා සම්බන්ධ ওই විදිහෙන් ප්‍රපංච ගොඩනගන්නට පටන් දැන් ඔය ඔය කතා කළේ දැන් ඇසත් රූපයත් අරමුණු කොටගෙන මේ ප්‍රපංච ක්‍රියාවලිය නිර්මාණය වෙන හැටි. ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා කනත් ශබ්දයක් අරමුණු කරගෙන ඔය විදිහටම නාසයත් ගන්ධයත් සම්බන්ධ කරගෙන ඔය විදිහටම දිවත් රසයත් සම්බන්ධ කරගෙන ඔය විදිහටම කයත් පොට්ටබ්බයත් සම්බන්ධ කරගෙන ඔය විදිහටම සිතත් සිතට අරමුණු වෙන ආරම්භනත් පාදක කොටගෙන ඔය විදිහටම පపంచ සංඥා සංඛා සමුදා චරಂತಿ. ඒ ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීමකටපත් වෙනවා. ඊට පස්සේ එතනත්තාට මේ ගොඩක් මේවා වෙන වෙනම වෙන් කර කර ගැඹුරට හිතන්න දෙයක් නැහැ. සංඥා වශයෙන් ගන්නෙම අර ප්‍රපංචවල ප්‍රපංච උත්තේජනය වෙන විදිහට. බලන්නෙම අහන්නෙම සවන් යොමු කරන්නෙම අරව උත්තේජනය වෙන හින්දා. අර පහුගිය දවස්වල අපි සිහිපත් කළේ මේ මේ කාලේ ලංකාවේ බොහෝ දෙනා පටික සංඥාවෙන් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ තරහ ගන්න ගොඩක් දේවල් තියෙන්න ඕනේ. ගැටෙන්න, හැපෙන්න, ගහගන්න, වෙඩි තියන්න, පිහියෙන් අනින්න, ගිනි තියන්න ලොකු දේවල් ඕනේ නැහැ. නිකන් හැමතිස්සෙම පැටලෙන්න බලාගෙන රණ්ඩු වෙන්න බලාගෙන නිකන් බලන්නේ අහන්නේ ක්‍රියාත්මක වෙන්නේ ඒ ඒ සමස්ත හැසිරීමම තියෙන්නේ පටික සංඥාවේ ගිනි ගන්න බලාගත්තු ගමම්ම තමයි ඉන්නේ ඒවට මේ ලොකු කාරණා ඕනේ ඈතට හිතන්න ලොකුවට කල්පනා කරන්න එහෙම මොකුත් ඕනේ සංඥා ගන්නෙම ගැටුම්කාරී විදියට අන්නේ විදිහට කාලයක් යනකොට අපිට ඒවා පිළිබඳව වැඩි තොරතුරු ඕන නැහැ. සමස්තයක් හැටියටම අපි තණ්හා මාන දිට්ටි වශයෙන් ලෝකය භුක්ති විඳින්නට පටන් ගන්නවා. එතනින් එහාට එතනත්තාගේ සමස්ත ක්‍රියාකාරීත්වය හරියට රේල් පීල්ල උඩ තිබ්බු ඩක්කුව හරි කෝච්චිය හරි ඒ පීල්ල දිගම දුවනවා වගේ ඒක ඒ විදිහටම එහෙම තල්ලු වෙලා ඉදිරියට යනවා. ඉතින් මේ ප්‍රවාහය නිසා තමයි මේක ගලවන්න ලේසි නැත්තේ. මේක ලෙහන්න ලේසි නැත්තේ. මොකද දැන් මේක පුද්ගලයෙක් කරනවත් නෙමෙයි. මේක කෙරෙන්නේ මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය හැටියට. එතකොට මේ ක්‍රියාකාරීත්වය හැටියට දැන් මේක කෙරෙනකොට මේක අනිත් පැත්ත හරවන්නට පහසු නෑ. ඉතින් අනිත් පැත්ත හරවන්නේ ක්‍රියාකාරීත්වයේ තුලින්ම අවශ්‍ය සාධක මතු කරන්න ඕනේ. ඒවා තමයි අපි මීට පෙරත් සාකච්ඡා කරලා තියෙනවා. මොනවද? ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඇයි ඒවා ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ? අවශේෂ චිත්තචෛතසික ධර්මයන් නිර්වාණය දෙසට හසුරුවන්නට මේ මේ ගලාගෙන යන ප්‍රපංච සංඛ්‍යාත හැසිරීමෙන් මුදවලා නිෂ්ප්‍රපංච භාවයට පමුණුවන්නට යම් ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙන්නට පුළුවන් වෙන්නේ අර ඉන්ද්‍රිය ධර්මවලට බොජ්ජංග ධර්මවලට බල ධර්මවලට මේ බෝධිපාක්ෂික ධර්ම හැටියට පුහුණු කළ යුතු මේ කාර්ය. පාරමිතා ධර්ම හැටියට පුහුණු කළ යුතු ඒ ගුණාංග. ඒ අතර ප්‍රමුඛ වෙනවා ඉන්ද්‍රිය ධර්ම. එතකොට ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙන අඩු වැඩි ප්‍රමාණයත් එක්කලා තමයි මේ තැනත්තාට කොපමණ කාලෙකින් නිවන් දකින්න පුළුවන්ද කියලා බුදුවරු පවා තීරණය කරනවා. එයි ඒ මත තමයි මේ ගමන කොයි පැත්තටද යන්නේ කියලා තීරණය ප්‍රධාන සාධකය. එතකොට ඔන්න ඔය විදිහට මදුපිණ්ඩික සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ ක්‍රියාකාරීත්වය. ඒතර බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා යතෝ නිදානම් භික්ඛු පුරුසං පపంచ සංඥා සංකා සමුදාචරಂತಿ තත්ත චේ නත්තේ අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේ තබ්බ. දැන් මේ මහා කච්චායන හාමුදුරුව පැහැදිලි කරන විදිහේ ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීමකට පුද්ගලයාගේ කායික මානසික ක්‍රියාවලිය සකස් වෙනවා. ඒතර බුදුහාමුදුරුව මේ දේශනා කරන්නේ යමක් පාදක කොටගෙන නම් ඒ ක්‍රියාවලිය ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි කෙනෙකුට අර ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම අවදි කරගෙන ප්‍රඥාව අවදි කරගෙන දකින්නට පුළුවන් මෙතන ඒ විදිහට ඇලෙන්නට බැඳෙන්නට මුසපත් වෙන්නට අගය කරන්නට අගය කරමින් කතා කරන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියලා හරියට සිහියෙන් නුවණින් ප්‍රඥාවෙන් දැකගත්තොත් විදර්ශනා ප්‍රඥාවෙන් දැකගත්තොත් එතනින් එහාට රාගානුසය, පටිඝානුසය ආදී මේ සියලුම අනුසය ධර්ම අහෝසිය. ඒ සියල්ල අහෝසි වුනහම ඊළඟට මහා කච්චායන මහරහතන් වහන්සේ එතනින් එහා කොටස නැවත පැහැදිලි කරනවා එවත්නි යම් ආකාරයකින් ඒ තනත්තාට දැන් ඇහැ තියනකොට රූපය තියනකොට තමයි මේ චක්කු විඥානය පහළ වෙන්නේ. ඇහැ නැතිනම් රූප නැතිනම් චක්කු විඥානයක් ජනිත වෙන්නේ නැහැ. ඇහැ රූපයක් චක්කු විඥානයක් එකතු වෙන්නේ නැතිනම් ස්පර්ශයක් නැහැ. ස්පර්ශයක් නැතිනම් වේදනාවක් නැහැ. වේදනාවක් නැතිනම් සංජානනයක් නැහැ. සංජානනයක් නැතිනම් විතර්ක නැහැ. විතර්ක නැතිනම් ප්‍රපංච නැහැ. ප්‍රපංච නැතිනම් ප්‍රපංච සංඥා සංඛ්‍යාත හැසිරීමක් එතන ක්‍රියාත්මක වෙන්නට විදිහක් නැහැ. එතකොට එතනට එන්නේ කොහොමද? අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට ඒතනත්තාට පැහැදිලිව වැටහෙන්න ඕන මෙතන අභිනන්දනය කරන්නට, ඇලෙන්නට, බැඳෙන්නට, ආස්වාදනය කරන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියන බව, අනිත් අයට අගය කරමින් ප්‍රකාශ කරන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියන බව, ඒ වගේම ගිලී පවතින්නටෙහි කොටස්කරුවෙක් වෙන්නට තරම් වැදගත් දෙයක් නැහැ කියන බව හරියට වැටහුණු තැන තමයි ඒ තැනත්තාට අර අනුසය ධර්ම අහෝසි වෙනවා අනුසය ධර්ම අහෝසි වුණාට පස්සේ නැවත ඇසක් ජනිත කරන්නේ නැහැ. ඇයි? භවරාගය දුරු වුණාම නැවත පංචස්කන්ධයක් ගොඩනගන්නේ නැහැ. පංචස්කන්ධයක් ගොඩනගන්න තිතන ඇසක් නැහැ. ඇසක් නැති තන රූප ඡායා පතිත වෙන්නට තැනක් නැහැ. ඇසත් රූප ඡායාත් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් විඥානයක් එතනට එන්නට විදිහක් නැහැ. ඒ තුනේ ඒකරාශීත්වය නැතිනම් ස්පර්ශයක් නැහැ. මේ විදිහට අර සමස්ත හේතුඵල ක්‍රියාවලියම එතනින් නිමාවටපත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට තමයි මේ ප්‍රපංච පිළිබඳ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ ඔය විදිහට තමයි ඒ ප්‍රපංච ක්‍රියාකාරීත්වය සති සම්පජඤ්ඤයෙන් යුක්තව අපි තේරුම් ගත්තොත් නුවණින් අවබෝධ කළොත් ඒ අවබෝධය සමග ඔය ක්‍රියාකාරීත්වය අපට අනුක්‍රමයෙන් ලිහා දමන්නට පුළුවන් වෙන්නේ. එතකොට දැන් අනුරුද්ධ හාමුදුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුරුද්ධ සූත්‍රයේ මේ 8 වෙනි මහා පුරුෂ විතරකයේ හැටියට නිප්පපංචාරාමස්සායම් භික්ක නිප්පපංචාරාමස්සායම් ධම්මෝ නිප්පපංච රතිනෝ මේ ධර්මය ප්‍රගුණ කරන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රපංචවලට ඇලුණු ඒවාෙහි බැඳුණු ඒවාෙහි මුසපත්තුණු තැනත්තාට නෙමෙයි ඒකෙන් නැගී සිටින්නට උත්සාහ කරන ඒ ඒ ඒ ප්‍රපංච ක්‍රියාකාරීත්වයේ සුදුසු නැහැ ඒකෙන් භවය දිග්ගැස්සෙනවා ඒකෙන් අපි අනතුරටපත් වෙනවා මේ යන්නේ අනුසෝතගාමී විදිහට ගඟේ පහළටයි මේ ගහගෙන යන්නේ ඊළ ඇදගෙන වැටෙන්නේ ප්‍රපාතයකටයි මේක යෝග්‍ය තත්ත්වෙ නෙමෙයි කියන බව තේරුම් අරගෙන තමන්ගේ චිත්තසංතානයේ තවමත් ප්‍රපංච ඇති වෙනවා ඇති වුණාට ඒතනත්තා නිෂ්ප්‍රපංච භාවයට තමයි ඇලුම් කරන්නේ නිප්පංච රතිනෝ එතකොට නිප්පපංචාරාම නිප්පපංච රති. ඒ නිෂ්ප්‍රපංච ස්වභාවයට කැමති වෙනවා. ඒ නිෂ්ප්‍රපංච ස්වභාවයේහි ඇලෙනවා. එතකොට ඒ තත්වයට කැමති වෙන ඒ තත්වයට උනන්දු වෙන තැනැත්තාට පමණයි මේ ධර්මය ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ කියන බවයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරනවා. එතකොට ප්‍රපංචයන්ගෙන් අර තණ්හා මාන දික්ටි වශයෙන් ග්‍රහණය කරන ස්වභාවයට නම් අපි ඇලෙන්නේ ඒකනම් අපි ආස්වාදනය කරන්නේ එහිමනම් අපි ගිලෙන්නේ ඒ තනත්තාට මේ ධර්මය ප්‍රගුණ කරලා ඒ ප්‍රයෝජන ලබන්නට බෑ මේ ප්‍රපංච తত্ত্বය යෝග්‍ය తত্ত্বයක් නෙමෙයි ඒකෙන් අපේ සිත කිලිටි කරනවා ඒකෙන් අපේ සසර දිග්ගස්සනවා ඒක නිවන් මඟ නොවේ කියලා දැනගෙන ඒ ප්‍රපංචයන්හි නොඇලී ඒ ප්‍රපංචයන්හි නොගිලී ඒන් මිදෙන්නට ඕන කියන ආකල්පය තමයි මේ අටවෙනි මහා පුරුෂ විතර්කයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට ඒ ආකල්පයේ ඇති තැනත්තාට එහි යෙදෙන තැනත්තාට තමයි මේ නිෂ්ප්‍රපංච ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී අර බොහෝ සූත්‍රවල දේශනා කරන ආකාරයට දන්නා වූ දක්නා වූ තැනැත්තාට පමණයි මේ වැඩපිළිවෙල. <laughs> ඒ කියන්නේ මේවා ගැන දන්නෙත් නැති, මේවා ගැන හිතලත් නැති කෙනෙකුට ඒ ගමන යන්න බෑ. අපි නිතර මේකයි සිහිපත් කරන්නේ බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්නට කලිනුත් සමාධිය දියුණු කළා සත්‍ය සම්මා සමාධිය මේවා දියුණු කළා. හැබැයි ඒ සත්‍ය සමාධිය විමුක්තියට උදව් වෙන්නේ නැහැ ඒ අයට. ඒ මොකද නිවනක් කියලා එකක් ගැන අහලත් නැහැ. එහෙම වැඩපිළිවෙලක් දන්නේත් නැහැ. ඉතින් ඔවුන් ළඟ සිහියක් තියෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා, ප්‍රඥාවක් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් ධාන, අභිඥා, සමාධි, සමාපatti ලැබුවේ. හැබැයි ලැබුවට ඒ අය සතු ඒ සිහිය, ඒ ඒකාග්‍රතාවය, ඒ ප්‍රඥාව විමුක්තියට යොදවන්නට බෑ. එහෙම එකක් ගැන දන්නේ නැහැ. එතකොට අපිට මූලික වශයෙන් මේ දැනුම අවශ්‍යයි ඊට පස්සේ ඒවා ගැන සිතලා කල්පනා කරලා වටහා ගැනීම අවශ්‍යයි ඊට පස්සේ තමයි අපිට ඒ ඒ වැඩපිළිවෙල ගැන රුචිකත්වයක් ඇති කරගන්නට ඕන කැමැත්තක් ඇති කරගන්න ඕන ඊට පස්සේ තමයි ටිකෙන් ටික අනුපිළිවෙලින් ඒ වැඩපිළිවෙල අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන් වෙන්නේ ඉතින් අනුරුද්ධ හාමුදුරුවන්ගේ චිත්තසංතානයේ දීර්ඝ කාලයක් සසරේ මේ විදිහට ප්‍රගුණ කරලා තිබුණු නිසා උන්වහන්සේ තුල ස්වසංතාණයෙන්ම අවදි වුණා මේ මහා පුරුෂ විතරක හතක්. බුදුරජාණන් වහන්සේ මේ අටවැන්නත් එකතු කළා. ඒ අටම ඒක රාශී කරගෙන වස් කාල සීමාව තුල ඒ මහා පුරුෂ විතරක අටෙහි පිහිටා කටයුතු කරන්නට ක්‍රියාත්මක වුණා. එය කොච්චර වේගවත් ඵල ඇති කරනවද කියනවනම් වස් කාලයේ නිමා වෙනකොට සකල ක්ලේශයන් ප්‍රහීන කරලා අරහත්ත්වයටපත් වෙන්නට අනුරුද්ධ හාමුදුරුවන්ට හැකියාව ලැබුණා. එතකොට අද අපි ওই කතා කරලා නිමාවටපත් කළේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ අනුරුද්ධ සූත්‍රයේහි මහා පුරුෂ විතර්ක පිළිබඳ සාකච්ඡාව. එතකොට අපි සති බොහෝ ගණනක් මේ සූත්‍ර දේශනා පාදක කොටගෙන මහා පුරුෂ විතර්ක පිළිබඳව කතා කළා. එතකොට අදින් ඒ කොටස නිමාවටපත් වෙනවා. අපි ලබන සතියේ අලුත් සූත්‍ර දේශනාවක් එක නැවත ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නේ. එhmenan අද දවසේ දේශනාව අපි මෙපමණකින් නිමා කරමු.